ඒවා පැත්තකට කළා දාන්නකෝ. ඒවා ලියෝපායටම ඒවා එහෙම තියන්නකෝ. අපි මේ ධර්මයේ දකින්න එපේ. ඔය විකාර දොඩවල අන්තිමටම පිරිසිදු වටිනාශ්‍රී සද්ධර්මය අපිට අහිමි කරගන්න බෑනේ. අපේ දරුවෙකුට ඒක දෙන්න එපේ. හෙට උපදින දරුවත් මේ නරවලේ වැටිලා මේ ගෝර මඩවලේ එරෙන්න බෑනේ. දැන් මෙච්චර කාලයක් සත්‍ය අවබෝධ වෙලා නැති වෙන්න පුළුවන්. මෙච්චර කාලයක් සත්‍ය මතුවලා තිබුණ නැති වෙන්න පුළුවන්. දැන් හැබැයි ඒ ස්මතු වෙනවා. දැන් ඒ සත්‍ය දේශනා කරනවා. ඒක අපි ඍජුවම පවසනවා. මේක මහා සිංහනාදයක්. මොකද මේ නරිහිවල්ලු හූ කියනවා ධර්මයේ කිය කිය. තමන්වත් දන්නේ නැහැ, ඒ අයවත් දන්නේ නැහැ මොකද්ද ඒ කියන්නේ කිය. අන්න ඒ තැනක සිංහෙක් සිංහනාද කළ යුතුයමයි. සත්‍ය අවබෝධ කර උතුමන් වහන්සේලා නිවට යෝ නෙමෙයි ඔය හිමින් ඇවිදින හිමින් කතා කරන හිමින් ඔතන හොඳයි ඒක තමයි සත්‍ය ඒ තමයි ස්වභාවය හැබැයි ඕක දැන් නලුවොත් කරනවනේ දැන් රහතන් වහන්සේලා කියන නලුව කරන්නෙම හිතාගෙන ඉන්නෙම ඕක තමයිනේ ඔවුන්ට කොහේ සත්‍ය අවබෝධ වෙලා තියෙනවා කෝ සත්‍ය ධර්ම දේශනා කරනවද නෑ මාර්ගයක් හෙලි කරන්න පුළුවන්ද බෑ එහෙමනම් සත්‍ය මහා සිංහනාදයක්. පොත් කරේ තියාගෙන ත්‍රිපිටකාචා රාජකීය පඬිතුරි මොනවා හරි කියාගෙන ලොකුවට මේ පුටුවල වාඩිලා ලොකුවට මේ පඬිතකම් දොඩවනවානේ. බුදුන් වහන්සේ තුච්ච පොටිල කිව්වේ අන්නේ අයට. තුච්චයි පහත්. පහත් දේ පහත් කොට සලකුවේ නැත්නම් අපිට උතුම් දේ සොයා ගන්න බැරි වෙනවා. ඒක නිසා පහත් දේ පහත් කොටම සැලකිය යුතුයි. සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තා ඊමං කාසාවත් ගහෙත්වා කියලා අනුකම්පා උපාදාය කියලා අපි මේ සිතේ සත්‍ය දකින්නයි සබ්බ දුක්ඛ නිස්සරණ කියන්නේ. සිතේ සත්‍ය දැකලා මිදෙන එකටයි. ඒකයි දුකෙන් මිදෙන තැන. අනා අන්න ඒ සඳහායි අපි නිබ්බාන සත්‍ය කරණත්තාය මේ සිත නිවා ගන්නයි. අපිට සිව්පසේ තිබුණොත් පහසුයි සිත දකින්න. ඒ නිසා අනුකම්පා කළා ඔය කසාවත මට දෙන්න ස්වාමීනි කියලා ඉල්ලන්නේ. එහෙම ඉල්ලුවොත් ඒ කසාවත දෙන්න ඕනි කියලා බුදුන් වහන්සේම බුද්ධ ආඥාවක් විදිහටම දේශනා කරනවා. එහෙම නැතුව ඩිග්‍රියක් ගහලා ජොබ් එකක් හොයාගෙන තව තව හීනමවා ගන්න කීයක් හරි උපයන්න තියෙන අර හිත ඇතුලේ තියෙන සිහින සබහ කරගන්න තවත් කෙලෙස් ගොට්ටක් හදන්න නෙමෙයි මේ පැවිද්ද ගන්න. තියෙන කෙලෙස් නැති කරගන්න යන ගමනකට එන්න ගිහිලා තවත් කෙලෙස් වැඩි කරගෙන මොනවා කරන්නද? ඒවා පිරිසුදු කරගන්න ඕනේ. අපි මේ සූත්‍රේ පෙන්වන කාරණාවට આવොත් මේවා සමහර වෙලාවට මේ වචනවල ශෛලිය ඒවැය තියෙන ඒ නොතේරුම්කමට අපි රැවටෙනවා. නමුත් මේවා හරිම සුන්දර කතාවක්. තමන්ගේම සිත කියලා දකිනවා නම් මේ ධහම හරිම සුන්දරයි. ඔබ බලන්න දැන් මේ සූත්‍රය දිලා බැලුවම් පෙයි. ඒව මේවකෝ භික්ඛවේ අසුතෝ පෘ탁ජනෝ අරියානන් දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝ විදෝ සප්පුරිස ධම්මෝ අවිනීතෝ රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වා අත්තානං අත්තනීවා රූපං රූපස්මින් වා අත්තානං තස්සතං රූපං පලුජ්ජති සෝ තතෝ නිදානං අන්‍යවසනං ආපජ්ජති මේ රූපේම ආත්මය කියලා ගන්න රූපං අත්තතෝ සමනුපස්සති අත්ත නීවර රූපං සමනුපස් රූප ස්මින් වාත්තාන සමනුපස්සති රූපවත්තං වාත්තතෝ සමනු රූපේම ආත්මය කියලා හිතනවා ආත්මෙම රූපය කියලා හිතනවා රූපය තුල ආත්මයක් තියෙනවා හිතනවා ආත්මය තුල රූපයක් තියෙනවා කියලා මේක දැන් ගොඩක් අය මෙන්න මේ වාක්‍ය අපි මීට කලින් හොඳට පැහැදිලි කරා ඔබට අපි මේ කාර්කජකය මමේ කියලා හිතන එකටත් මේක ගලපනවා දා අපි කිව්වා අපේ ඇඟිල්ලක් කපනවා කකුලක් කපනවා කකුල් දෙක කපනවා අත් දෙක කපනවා එතකොට මම කොහෙද දැන් මගේ කකුල නැහැ. මගේ අත් නැහැ. එතකොට මම මම කියන්නේ මේ ශරීරය නෙමෙයි කියන එක එකෙන් වැටේනවා. මම කියන්නේ සිතයි. අපි කො ආස්වාස ප්‍රාස්වාස වෙනකම්ම ඔබට මේ දේශනාවල ආන්න ලැබෙනවා. අභිඥා දේශනාවල ආස්වාස ප්‍රාස්වාස වෙනකම්ම මේ අපේ පෙනහල්ල වැඩ කරනවා, හෘද වස්තු වැඩ කරනවා. ඒ විදිහටම අපේ මේ සෙන්සර්ස් ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල මෙන්න මේ ස්පාක් වෙන එක ප්‍රසාද වෙන එක සිද්ධ වෙනවා අර පුංචි දරුවා ඉපදෙනකොට ආලෝක හැඩතලයට තමයි අම්මා කියන ශබ්ද එකතු වෙන එක තමයි අම්මගේ හැඩතලයට ශබ්ද වෙනවා අම්මා කියලා හඳුනගන්නේ ඒක තමයි චිත්තේ ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලබ ආංගුච ජාති අන්න ඇසේ උපතයි මහණෙනි උපත ඇහෙන් දෙයක් බලලා දෙයක් කියලා ගත්තොත් අන්න දෙයක් හැදුනොත් එතන ඇලෙනවා ගැටෙනවා රාග දේශ මොහොසිත අට ගන්නවා. දෙයක් කියලා ගත්තොත් එතනයි සමුදේ. දෙයක් කියලා ගත්ත කමයි. එහෙනම් එතනයි ඇලෙන ගැටෙන රාග දේශ මොහොසිත අට ගන්නෙ. එහෙනම් සමුදේ තියෙන තැනයි දුක සත්‍ය තියෙන්නේ. අන්න දුක ඒකයි අන්න උපාදාන දෙයක් තිබ්බොත් තමයි උපාදාන වෙන්නේ තණ්හා උපාදාන භව ජාත් ජරා මරණ ශෝක පරිදේව සියල්ලම තියෙන්නේ අන්න සමුදය සත්‍ය තියෙන තැනයි දුක සත්‍ය එහෙම තියෙන එකමයි එහෙනම් මේ සිතට එන මේ අරමුණේ දෙයක් කරගත්ත තැනයි මේ මොහොතෙමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ ඒක සත්‍ය දකිනවා එහෙමනම් එහෙම දෙයක් තමන්ගේ හදාගත්ත දෙයක් බාහිර නැති බව එහෙම දැක්කොත් අන්න Nirodhe දකිනවා අන නිරෝධ සත්‍ය. ඒ දකින දැකීමයි මාර්ග සත්‍ය. මහෝපදේශ හතර. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය. එහෙම නැත්නම් සිව්සස්. එහෙම නැත්නම් සිව්පීඩියා මහරහතන් වහන්සේ කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දේශනා කරන්න පුළුවන්. අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත මහරහතන් වහන්සේලාට. අත්ත නිරුත්ති පටිභාන කියලා දැන් පොත්වල උපාදාන කරගත්ත අය පොත් ටිකක් කරේ ගහගෙන ඒවැය වචන කියවන අයටයි කියන්නේ සිව්පිඩියා මහරහතන් වහන්සේ. මේවා තමයි කුණු ගොඩවල්. මේ සමාජයේ පටලවලා තියෙන්නේ. පොත් ලියලයි. රැවටෙන්න එපා. ප්‍රායෝගික වෙන්න. එතකොට ඔබට සත්‍යම හමු වෙනවා. සත්‍ය ධර්මයේ හමු වෙනවා. ඒ ආර්යනන් දස්සාවි කියන්නේ ඒ ආර්ය ධර්මයේ දන්න කෙනා ආර්ය ආර්ය ධම්මේ සුකෝ විදෝ ආර්ය ධම්මෝ විනයෝ කියන්නේ ඔබ මේ සිතට එන අරමුණේ රැවටෙන්නේ නැත්තම් අන්න චතුරාර්ය සත්‍ය එතනම අවබෝධ වෙනවා. ඒ තමන්ගේම සිත බව දකිනවනම් එයයි ආර්ය ආර්ය ධම්මේසු කෝවිදෝ දක්ෂ වෙනවා කියන්නේ. එයා ඒ සිතේ සත්‍ය දැකලා මිදෙනවා නම් අන්න ආර්ය ධම්මෝ විනයෝ. අන්න එයයි ආර්ය විනය කියන්නේ. මේ චතුරාර්ය සත්‍යයයි මෙතන තියෙන්නේ. අන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන්නේත් මෙතනමයි. මේ සිතට එන අරමුණමයි. අවිද්‍යාව කියන්නේ දෙයක් කරගත්තොත් ඒ දෙයට රැවටෙන එක අවිද්‍යාව. සත්‍ය නොදන්න නිසායි රැවටෙන්නේ. මෙතන මේසයක් තියෙන, මෙතන නාගාත් තියෙන, නුගගාත් තියෙනවා කියලා ගන්න. එන ඒකමයි සංඛාරා කියන්නේ. සංඛාරා කියන්නේ දෙයක් කියලා ගත් එකයි. හැබැයි ඒක හැදිලා තියෙන්නේ අර ශබ්ද වර්ණේන අර සෙන්සස් වල ඒව එකතු වෙලා අන්න නාම රූප එකතු වෙනවා. හිතන දේ බාහිර තියනවා කියලා ගන්න එක නාම රූප එකතු වෙන එක. නාමයයි රූපයයි එකට එකතු මේවා වෙන වෙනම පැහැදිලි කරන්න ඔබට අහන්න ලැබෙනවා දේශනාව. මේක දැන් ගලපලා පෙන්නනවා ඔබට පටිච්චසමුපාදෙ මෙතනයි. එහෙනම් දෙයක් කියලා ගත්තොත් එතනම අවිද්‍යාව අපි මේ එන අරමුණ දැක්කොත් ඒක නාගානම් පොතනම් ඒකයි අවිද්‍යාව ඒකමයි සංඛාරා දෙයක් කියලා ගත් එකයි සංඛාරා සිතුවිල්ලයි සංඛාරා දෙයක් කියලා ගත් එකයි සංඛාරා එහෙනම් එතනමයි නාම රූප එකතු වෙලා හැදෙන ශබ්දයයි වර්ණය දැන් පොත කියන්නේ ශබ්දයක් නෙමෙයි අයි ඒකට රූපයක් නැද්ද අන්න ශබ්ද වර්ණ උණුසුම සීතල තදගති සියල්ල එකතු වෙන එකටයි මනෝ විඥානය කියලා වෙන එකක් නෑ එකතු වෙන එකටයි මනෝ විඥානය කියන්නේ. මනසංච පටිච්ච ධම්මේස උපජ්ජේ මනෝ විඥානං කියුවේ යන්නේ ඒකයි එතනයි විඥානය දැන ගැනීම පොත කියලා ගත්තේ නාගා කියලා ගත්තේ. එහෙනම් මේ සිතට දැන් අපේ මේ මොහොතේ ඇහැට එන ආලෝක හැඩතලේ පොතක් කියලා આવොත් ඒකේ ඉන්නේ සේරම එකතු වෙච්ච නිසායි. ඒක මේ මොහොතේම ප්‍රකට වෙනවා. ඒක එන හැටි අපි කජ්ජනීය සූත්‍රයේ ඉඳන් දිගටම පැහැදිලි කරා. ඔබටම දකින්න ලැබෙන රූපාන්තිකෝ ආවසෝ රූපං වදේති කියවන්නේ නිසයි රුප්පණේ නිසයි නැවත නැවත රූප ගොඩාක් වැටෙන එකයි රූප රූපත්‍ය සංකතං අபிසංකරෝති අන්න රූපේ දෙයක් බවට පත් වෙනවා එන හාලෝක හැඩතලේ හැදෙන හැටි ආත්මීය දැනීමක් කොහොමද ඇති වෙන්නේ මේ හැම දෙයක්ම අපි මනාකොට පැහැදිලි කරනවා අපි කොහොමද රැවටෙන්නේ කියන එක. එහෙනම් පටිච්චසමුපාද ධර්මය කියන්නේ මෙතන අවිද්‍යාව දෙයක් කරගත් එකමයි මේ මොහොතේ එන අරමුණමයි ඒකමයි පොතනම් එතන දෙයක්ම එතන එතන අවිද්‍යාව එක සංඛාර කියන්නේ දෙයක් හදා ගැනීමයි ඒකයි නාම රූප ශබ්ද වර්ණ එතන පොත කියනකොට ශබ්දයයි වර්ණයයි එතනමයි එහෙනම් විඥාන මායාව අන්න අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම නාම රූප මේ සේරම එකට එකතු වෙන එකයි සලායතන ඇස කියන්නේ පේන බවටයි එන අරමුණේ මේ සේරම තියෙන්නේ. එහෙනම් විඥානපච්චා නාම රූපපච්චා සලායතන තින්න සංගති පස්සෝ කිව්වේ ඒකමයි ස්පර්ශයේ සලායතන පච්චා පස්ස කිව්වේ ඒකයි. පස්ස කියන්නේ මුකුත් නෙමෙයි මනෝ විඥානේ වේදනා සංඥා සංකාර. ඒකමයි පස්සපච්චා වේදනා උපාදාන භව ජා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායස සම්බන්ධි බාහිර ඇත්ත කරගත්තොත් තමයි සේරම. අන්න සමුදේ ඥානෙ තියෙන තැනයි ওই සේරම දුක සත්‍ය තියෙන්නේ. එහෙනම් මේ පටිච්චසමුපාද ධර්මයේ තියෙන්නේ එතරම්මයි. මේ නදී සූත්‍රයේ පෙන්නන මේ සිතට එන අරමුණ තමයි මේ සේරම. ඒ අරමුණට අපි රැවටිලා අපි අර දියේ ගාගෙන යන අර පංච ආයතන වලට එන අරමුණු ඒ පංච ආයතන වල එන ප්‍රසාද වලට ඒ කොටු වෙලා අපි ඒවට රැවටුනොත් ඒව ඇත්ත කරගත්තොත් මේ ඔක්කොම බාහිර තියනවා කියලා ගත්තොත් තමයි අන්න අර දියේ ගහගෙන ගියා කියන්නේ. අන්න එතනයි අපේ දුගතිය. අපේ කෙලස් ගොට්ට පෙරේත ගොට්ට හැදෙන තැන. එතකොට දැන් මේ සූත්‍රය තුල මෙතන පෙන්නනවා වේදනාව ආත්මයයි දකි. ඒ විදිහටම සංඥා සංකාර විඥාන ඒ විදිහටම පෙන්වනවා. එතකොට මේ ආත්මය කියලා අපි ගත්තත් එතකොට දැන් මෙන්න මේක දකින්න ඕනි තැනක්. අපි දැන් පොත තියනවා කිව්වොත් අපි ඔබට විශාල ධර්මපරයක් පැහැදිලි කරා. පොතමයි මම කියලා. බාහිර දෙයක් තියෙනවා කියලා ගත් එකමයි මම කියන්නේ. අයි මේ හිතනවා. පොත කියලා තියෙනවා කියලා අපි හිතනවා. කණ්ණාඩිය දැන් පොත කියලා දෙයක් නැහැ කියනකොට අපි කණ්ණාඩිය දැකපු රූපේ මමයි කියලා හිතන් ඉන්නේ. දැන් දැන් මැරෙන්නේ සිතනේ කය නෙමෙයි. ආස්වාස ප්‍රාසාස වැටෙනකන් සිතක් ප්‍රසාදය ඇති වෙලා නැති වෙනව. නේ චක්කු සෝත ගාන ජීව. එතකොට මේ සිත පවතින්නේ ආස්වාස ප්‍රාස්වාසයේ තියෙනකම්. ආස්වාස ප්‍රාස්වාසයේ හුස්ම වැටෙන එක නැවතිච්ච ගමන් සිත නවතිනවා. ස්පාක් වෙන එක නවතිනවා. ෆයිව් සෙන්සර්ස් සක්‍රිය වෙනවා. එතකොට මොකද වෙන්නේ? කය වැඩක් නැහැ වල්ලා දානවා. දැන් හිත තමයි මම කියන්නේ. හිත තමයි එතකොට දෘෂ්ටි අපීරවිච්ච තැන. ඒතර ඒකම තමයි දැන් හුස්ම ගන්නකොට නවතනකොට නැති වෙන්නේ. දැන් මේක දැක්කොත් මොකද වෙන්නේ? මේ ධර්මයේ දැක්ක ගමන් මොකද වෙන්නේ? දැන් හිතන එකක් තමයි අර කණ්ණාඩියේ දැකලා මේ රූපේ මමයි කියලා හිතන එක. මේක ආවේ කොහොමද දැන් පොත මේස ඇඳ ඉර හඳ ගහ කොළ ගේ දොර දෝ මොකක්වත් දැන් අපිට හම්බෙන්නේ නැහැ ඔක්කොම සිතම දකිනවා හැබැයි එතකොට ඒ ගොඩේ මේකක් විතරයි කන්නාඩියේ දැකපු රූපේ තමනුත් නැහැ ලෝකෙත් නැති වෙනවා කියන්නේ තමනුත් නැහැ විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායානුපස්සී විහෙරති කිව්වේ ඒකයි යමෙක් සතර සතිපට්ඨානය වඩනවා නම් විනය ලෝකේ ලෝකයක් නැති බව දකින්නයි සතර සතිපට්ඨානය වඩන්නේ ලෝකේ ඇත්ත කරගෙන සතර සතිපට්ඨානය වඩන්න යනවා නම් ඒ නිගන්ටෙක්. අද බොහෝ අය කරන්නේ ඒක තමයි. එයා දන්නේ නෑ මේ ධර්මය. විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන විනය ලෝකේ කියන්නේ ලෝකයක් නැති බව දකින්නයි. අන්න එහෙම වුණොත් තමයි අවිද්‍යා දෝමනස් දුක දෝමනස නැති වෙන්නේ. දැන් කායानुපස්සනාව හරියට වැඩුවා නම් මෙතන කෙනෙක් දෙයක් හම්බ වෙන්නත් බෑ. සමහර අය කියවුවට මේ සතර හතිපට්ඨානේ කියලා සතර හතිපට්ඨානේ කොනකවත් ගෑවිලා නැහැ අවබෝධයකුත් නැහැ. අර පොතේ තියෙන ගිරව් වගේ කියවන එක විතරයි කරන්නේ. ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගික නැතුව ඔබ ධර්මයේ ධර්මයේ කෙනෙක් හම් වෙන්නේ මේ ධර්මයේ තුල. ආත්ම කතාවක් නැහැ. චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම්බන්තේ. මහණෙනි ඇස නිත්‍ය දාන ඇස කියන්නේ මේ පේන බව මේ අරමුණ. අනිත්‍යයි ස්වාමීනි. අස අනිත්‍ය නම් මහණෙනි ඒ නිසා අටගත් ධර්මයේ දුකත දුක්ඛම්බන්තේ. මහණේ ඇස අනිත්‍ය නම් දුක නම් ආත්ම වශයෙන් ගත හැකි නෝ හේතම් බන්තේ. ආත්ම කතාවක් නැහැ. දැන් ආත්මේ නැති වෙන හැටි අපි මේ පෙන්වුවේ. ආත්මය හැදෙන්නේ දෙයක් තියනවා කියලා ගත්තොත් තමයි. බාහිර හිතන දේ තියෙනවා. සේරම තියෙනවා. තියෙනවා නම් අන්න ආත්මයක් තියෙනවා. ආත්මයක් කියන්නේ මේ ශරීරය නෙමෙයි. ආත්මයක් කියන්නේ අපි හිතනවා මේ ලෝකේ තියෙනවා කියලා. මේ ලෝකේ තියනවා කියලා හිතනකයි භවේ. භවයක් තියනවා නම් තමයි ආත්මෙකුත් තියෙන්නේ. පොත මේසේ ඇඳ දුව පුතා ඉර හඳ ගහක් වල සේරව තියනවා කියන එකයි භවයේ භවයක් තිබොත් තමයි ආත්මයක් තියෙන්නේ. අන්න භව නිරෝධෝ නිබ්බානෝ භවයක් දෙයක් නැති බව දකින තැනයි නිවන. අන්න සලායතන නිරෝධෝ නිබ්බාන ආයතන නිසා තමයි දෙයක් කියලා ගත්තේ. ආයතන නිරෝධය නිවන. අපි ඒක මනාකොට පෙන්නවා. ශබ්දයයි වර්ණයයි එකතු වෙලා උණුසුම සීතල තදගතිය මේවා නේද මේ අපේ ద్వාරොස්සේ ආවේ ප්‍රභාස්වර සිතට ආවේ ශබ්ද ශබ්ද විතරයිනේ පුංචි දරුවා දනන් හිටියේ නෑනේ මේ කහපාට ඒවා මොන්ඩිසෝරි උගන්වනවානේ රූප දීලා ශබ්ද ඇහැට දෙනවා රූපයක් කනට දෙනවා ශබ්දයක් උණුසුම සීතල තදගතියක් දෙනවා ඒවා සේරමකට එකතු වෙලා ඒ සෙන්සර්ස් වල දැනීම තමයි අන්තිම ඒ එකතු වීමයි මම කියලා කියන්නේ ආත්මයක් කියලා අපිට දැනෙන ස්වභාවය ආවේ අර ස්පාක් වෙන වේගෙටයි. ඒකයි වේගයක් නිසායි අපි අර ගිනි බෝලයක් අරකනකොට වේගය නිසානේ වලල්ලක් එන්නේ. පේන්නේ. අර එකක් ඇති වෙලා නැති වෙනවා ස්පාක් වෙනවා. හැබැයි වේගයට අනිත් එකත් එකතු වෙලා සේරම තියෙනවා වගේ දැනෙනවා. අන්න දැන් ඔය ලෝකෙත් තියෙනවා මාත් ඉන්නවා. මේක සිත ඇතුලේ තියෙන කතාව. මේ සිත සිත කියලා දෙයක් කොහෙවත් නැහැ. මේ මේ මොහොතේම සකස් වෙන සිස්ටම් එක අඳුන ගන්නවා. මේ ආත්මීය දැනීම මේකට කියන චිත්ත ආරෝපණය. අපි කියන්නේ චුම්බක ශක්තිය, චුම්බක ආරෝපණය. ගලක් උඩ දැම්මොත් බිම මේ හැම මොහොතෙම තියෙන එකක්. චුම්බක ආරෝපණය. ඒක ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. පවතින එකක් නෙමෙයි. ඒ වගේම විද්‍යුත් ආරෝපණය, චුම්බක ආරෝපණය අපි කියන තරංග කියලා සේරම. ශබ්ද තරංග, වර්ණ තරංග, ඔක්කොම තරංග. දැන් සිරස, දෙරණ, ඉරු සේරම තරංග. ඒ ස්වභාවයමයි මේකෙත් තියෙන්නේ. මේ සිත කියන්නේ චිත්ත තරංගයක්. ඒක සකස් වෙන එකක්. කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ මනාකොට ඔබට දකින්න ලැබෙනවා ප්‍රායෝගිකවම මේ හොඳට ධර්මයේ හොඳින් ගිලා බැසලා බලනවා. මේ අවබෝධය තුලයි ඔබ අනුත්තරත්වයට එන්නේ. ඒ කියන්නේ සත්වේ පුජ්‍යලයේ මෙතන නැති සබහා දහමක් ඔබ දකිනවා. අන්නේ අයි දර්ශනයටපත් වෙනවා කියන්නේ. අන්නේ අයි සම්මා දිට්ඨිය කියන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසුයිනේ ගේදං නහි ජාතු ගබ්බසෙයොම් පුනරේති. නැවත මව් කුසේක උපදින්න ලෝකයක් නැහැ. ලෝකයක් නැති බවට සංඥාවක් නැතුව සකස් වෙයිද? නැහැ. අනාගාමි. මේ සත්‍ය අවබෝධය තුළයි සංකිතේ නිබ්බිදාය අවබෝධඥානයයි මේ නිවන් මඟ තියෙන්නේ. ඒ අවබෝධඥානය තුළයි ඒ අවස්ථා හතරක් තමයි සෝවාන් සකදාගාමි අනාගාමි කියන්නේ. අරහත්ත්වේ කරා යන අනුත්තරත්වයට යන්නේ අර තමන්ට මේ හැම අරමුණකම සත්‍ය දැකලා මිදෙනවා නම් පමණයි. එතන ඇලෙන්න ගැටෙන්න දෙයක් හම් වෙන්නේ අනරාග දේශමෝ සිත් හටගන්න අනක්‍රියාසිතට කර්ම විපාක නැහැ. කෙලස් පණවන්න බෑ. දෙයක් කියලා නැති තැන දෙයක් කියලා දෙයක් හමු නොවන තැන ඔබට දෙයක් හමු නොවනවා නම් ඒ හැම තැනම ඔබට කෙලෙසයක් නැහැ. කර්ම විපාක නැහැ. ඔබේ සිතේමයි කවුරුත් කියන දෙයක් නෙමෙයි ඔබේ සිතේමයි ඔය කෙලෙසේ අටගත්තොත් කර්ම විපාක තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටික භූමියයි. ඒ පෘථග්ජන මෝහ අන්ධකාර අවිද්‍යා භූමිය. ආර්ය භූමිය සත්‍ය දකින්න තැන කෙලෙස් පනවන්න බෑ. කෙනෙක් පුජ්‍යලයක් සත්වයේ කමු වෙන්නේ නැහැ. උපකහනවා ස්වාමිනිය ඔබ මිනිස්සේද දෙවියෙක්ද බ්‍රහ්මයේද ගන්ධබ්බේද? නැහැ මම මිනිස්සෙක් නෙමෙයි. දෙවියෙක් නෙමෙයි. බ්‍රහ්මයෙකුත් නෙමෙයි. සත්වේ පුජ්‍යලයක් නෙමෙයි බුද්ධ කියන්නේ. සිද්ධාර්ථ තාපස්තුමා ගායසීසේ බෝධි මූලයේ අන්න අනිමිත්ත අප්‍රණිත ශුන්්‍යත ස්වභාවයේ මේ සිතින් මිදිලා ආත්ම දෘෂ්ටිය ගිලීලා බුද්ධ ස්වභාවයටපත් වුණා. මේ බුද්ධ සෑම සිතකම පවතිනවා. සිතුවිලි වලින් වැහිලා තියෙනවා. අයිසින් කේක් එකේ අයිසින් ටික අපි දැකලා කියනවා මේ කේක් එකක් කියලා. ඒ කියන්නේ සිතුවිලි වලින් වැහිලා තියෙනකන් අපි අර අයිසින් වගේ හැබැයි ඒ සිතුවිලි ටික සේරම රාග දේශ මොහ කෙලෙස් අයින්ට වුණොත් අන්න බුද්ධ මතු වෙනවා. බුද්ධ ස්වභාවය. අර ප්‍රභාස්වරං චිත්තං කියන තැන අප්‍රමාණ චේතෝ විමුක්තිය තුලයි ඒ බුද්ධ ස්වභාවය මතු වෙන්නේ. අනිමිත්තයි, ශුන්‍යතයි, අප්‍රණීතයි. කෙලස් පණවන්න බෑ. ආත්ම කතාවක් නෑ. සත්පුජ්‍යල කතාවක් නෑ. බුද්ධයි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කිව්වේ ඔබට දුක තියෙන්නේ සිතුවිලි නිසායි. ඒ සිතුවිලි වල ඔබ සත්‍ය දැක්කොත් අන්න බුදුන් සරණයි. සියලු දුක තියෙන්නේ සිතුවිලි නිසා. ඒ සියලු දුකෙන් මිදෙන්නේ බුදුන් දකින නිසායි. අන්න එයයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියන්නේ මේ ධර්මතාවයේ දකින්න එකයි ඉදප්පච්චතාවයේ දකින්න එකයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස උපජ්ජා ඉදං උපජ්ජත කිව්වේ මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නොවේ මේ ඉපදුණු කල්ලි මේ උපදී මේ කියන්නේ දෙයක් නැති බවයි දෙයක් කියලා දෙයක් නැති බවයි ඉදක් පච්චතාවයයි පටිච්ච සමුපාදු ධම්මේසු ධම්මං කිව්වේ හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්‍යත කියන ඒ හේතුඵල ධාමයි පටිච්ච සමුපාද ධර්මය කියන්නේ. කර්මඵලයේ හැම ආගමකම තියෙනවා අබෞද්ධෝත්පාද කාලෙත් හොඳ දේ කරොත් හොඳ තැනක නරක දේ කළොත් නරක තැනක කියන එක කියනවා. ඒක නෙමෙයි බුද්ධ දර්ශනේ. යේ ධම්මා හේතු භගවතේ සං හේතුන් තථාගතෝ. ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධමයක් දේශනා කරයි. හේතුඵල දහමයි බුද්ධ දර්ශනය. හේතුඵල දහම නොදන්න කෙනෙක් බෞද්ධයෙක් නෙමෙයි. සංස්කෘතිය තුල ආගමක් විදියට උප්පැන්න සාතිකේ නම දාලා ඒ විදියට සමාජ සංස්කෘතිය ඇතුලේ කටයුතු කළාට ඒක ආගමක් කියන්නේ මේ සත්‍ය ධර්මයක් නෙමෙයි. බුදුන් වහන්සේ ඒ බුද්ධ දර්ශනේ නැත්තම් සත්‍ය දර්ශනේ ලෝකෙට හෙළි කළේ සියලු ආගම් වල අයටයි. ඒකට ආගමක් අදාළ නැහැ. සත්‍ය නම් සත්‍යමයි. බුදුන් වහන්සේ සත්‍ය ගවේෂී. මේ ලෝකේ සත්‍ය දෙකක් නෑ එකයි තියෙන්නේ. තව එකක් තිබ්බොත් දෙකෙන් එකක් නැති වෙනවා. ඇයි සත්‍ය දෙකක් තියෙන්න බෑ. එකක් සත්‍ය වෙනකොට අනිත් එක අසත්‍ය වෙනවා. අන්න ලෝකේ තියෙන පරම සත්‍ය අවබෝධ කිරීමයි එහෙනම් බුද්ධ දර්ශනය අවබෝධ කරනවා කියන්නේ. මේ අවබෝධය තුළ මේ ෂණේ විතරයි. මේ මොහොතේ සිතක් අටගෙන නැති වෙනවා එච්චරයි. මේ මොහොතේම එතකොට පටිසමුපාදයත් චතුරාර්ය සත්‍යයත් සියල්ලම සත්‍විස් බෝධිපාශික ධර්මම තියෙන මේ මොහොතමයි. සිතට එන අරමුණේ සත්‍ය දකින්න එකයි සද්ධාව. ඒකට යථාභූත සත්‍ය දර්ශනය දැනගෙන තියෙන්න ඕනේ. සුතමය ඥානය තියෙන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය ඥානෙ තියෙන්න ඕනේ. බුද්ධ දර්ශනය දන්නේ නැතුව බෞද්ධයෙක් වෙන්නේ නැහැ කිව්වේ ඒකයි. අන්න සත්‍ය ඥානෙ ඇති කෙනාටයි කෘත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ ඇති කෙනාටයි කෘතඥානෙ බුදුන් වහන්සේ කරන්න දෙයක් කියන්නේ බුද්ධ දර්ශනය නොදන්න කිසි කෙනෙකුට බුදුන් වහන්සේ කවුරුන් වැඩියත් කවුරුන් බුදුන් වහන්සේ ගාවට ආවත් කිසා ගෞතමී පටාචාරා අඟුලිමාල් ඕනම කෙනෙක් බුදුන් වහන්සේ දර්ශනයයි ධර්මයේ දේශනා කරනවා මහණෙනි අන්න තියෙනවා භාවනා පන්තියක් ගිහිලා භාවනා කරන්න කිව්වද? අද කරන්නේ මේ බුද්ධ බුදු සමයවත් නැති දේවල්. අද අපිට දකින්න ලැබෙන්නේ දෙව්දත්ගේ ශාසනය. බලන්න ස්වර්ගයට යන්න පාර කියනවා. නේ. දර්ශනයේ ගිලිවුණු තැන මහණෙනි අනාගතේ රත්තරන් වගේ දෙයක් බිහි වුණොත් කොහොමද රත්තරන් අඳුනගන්නේ? ලාභ බොළඳ දේවල් හරි ප්‍රසිද්ධයි. මේ දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මයේ දුර්ලභ වූ ඒ සන සම්පත්තිය ඔබට ඊටාම දුර්ලභ කාරණයක් අසන්න ලැබීමත් දුර්ලභ මනුස්සත්වන් දුර්ලභ සද්ධර්ම ශ්‍රවණන් දුර්ලභ සන සම්පත්තිය දුර්ලභම් ප්‍රතිරූප දේශවාසයට කියලා මේ දුර්ලභ කාරණා බුදුන් වහන්සේ දේශනා කරන්නේ අන්නේ නිසයි. මේ අති දුර්ලභයි. මේ දේශනා අහන්න ලැබෙන එකත් අති දුර්ලභයි. මේ නිර්මල වූ ශ්‍රී සද්ධර්මයයි. ආબોධඥාණයෙන් දේශනා කරන දේවල් කවදාවත් ඔබට පොතකින් හොයලා ගන්න බෑ. ඒකට හේතුව මේ දර්ශනය කියන එක පොතක ලියන්න බෑ. ඇයි මේක ලුණු වගේ දැනෙන එකක්. අපි ඔබට කිව්වා චිත්‍රක අඳිනවා පුටුවක්. දැන් මේ චිත්‍ර පුටුවක් තියෙනවානේ. ඔව් චිත්‍ර පුටුවක් ඇඳලා තියෙනවා. හැබැයි ওই චිත්‍ර පුටුවක් තියෙනවාද ඇත්තටම? පුටුවක් කියලා දෙයක් නැහැ. දැන් අපි චිත්‍රක අඳිනවා රත්තරන් මාලයක්. දැන් මේ චිත්‍ර රත්තරන් මාල තියෙනවද? චිත්‍ර රත්තරන් මාලයක් ඇඳලා තියෙනවා. නැහැ කියන්න බෑ. දැන් ওই චිත්‍ර රත්තරන් මාලයක් කියලා දෙයක් තියෙනවද? රත්තරන් වල වටිනාකම චිත්‍රේ තියෙනවද? නෑ නේද? මෙන්න මේ වගේ. ඔය උපමා ඔබ ගන්න දැන් ඇත්ත ලෝකෙට. ඔබට ඔය පේන දේ චිත්‍රයක් වගේ කරගන්න. ඔබ හිතන දේ තමයි වටිනාකම්. එළියේ තියෙන හතර මහා භූතවල වටිනාකම් හැදුවේ අපේ හිත්වල අපි චන්ද රාගේ දුරු වෙන එකයි මේ නිවන් මඟ කියන්නේ චන්දරාගේ දුරු වෙන නම් මේ සත්‍ය දැකිය යුතුමයි. එහෙනම් මේ බුද්ධ දර්ශනය කියන්නේ බාහිර දෙයක් නෑ නෙමෙයි. වෙනද විදියටම පේනවා. වෙනද විදියටම ඇහෙනවා. අන්ධ වෙලා නෑ, බීරි වෙලා නෑ. හැබැයි ඇහෙනට, පෙවුනට ඒ කිසිම දෙයක සත්‍යයක් නැති බව අවබෝධයක් අවබෝධයෙන් මිදිලා ඒව වටිනාකමක් ඔහුට පිච්චෙන්නේ නෑ. ඔහු ඒවෙන් දැවෙන්නේ නෑ. අන්න රාගදේශමෝ ප්‍රහීන වෙන්නේ ඔන්න ඔය දර්ශනයටයි එයයි බුද්ධ දර්ශනේ ඒක දකින්න නම් හැම මොහොතෙම සිතට එන හැම අරමුණකම ඔහු රාගයක් ද්වේෂයක් ඇති නොයනේ නම් මේ සත්‍ය දැක්කොත් පමණයි මේ සත්‍ය දැකීමෙන්ම පමණයි මෙයයි යථාභූත ඥානය කියන්නේ මෙයයි පරජානාති කියන්නේ ඒ පජානාති කියන්නේ විජානාති නෙමෙයි අන විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්තා ආපෝච පටවි තේජෝ වායෝ නගාරති එත දීගන්ත රස්සංව අනාතුලන් සුභා සුභං සුභා අසුභ හීනි කොට මහත හොඳ නරක ඒව මුකුත් නෑ මේ සත්‍ය දකිනවා නම් චිත්‍රයක් විතර නම් චිත්‍රයක අඳින රූපයක කොහෙන්ද එීම දේවල් දෙයක් කියලා දැනෙනවා නම් අන්න එතනයි තියෙන්නේ අන්න විඥානේ පතිත වෙනවා පටිච්චිත විඥානේ අන්න අනිදස්සන විඥානේ කියන්නේ දෙයක් නැති බව දකින විට ඒ හරයක් නැති වෙනවා චන්ද රාගය දුර වෙනවා විඥානේ අනිදස්සන වෙනවා අන්නේ අය කිව්වේ පටවියාපෝ තේජෝ ආයෝ කියලාවත් දෙයක් අපිට හම් වෙන්නේ නැහැ. ඒවත් සේරම අපි හිතන බව නම් දැනෙන්නේ. අන්නේ හිතන බව දකින කෙනාට විතරයි මේ මිදීම සිද්ධ වෙන්නේ. බාහිරෙන් හමු වෙන්නේ නැහැ. සිතම බව දකිනවා නම් බාහිරත් එක්ක ගැටෙන්නේ හොරකම් කරන්න දෙයක්වත් හම් වෙන්නේ මරන්න, ඉරිසියා කරන්න, වෛර කරන්න බාහිර කිසි කාලයක කිසි කෙනෙක් දෙයක් හම් වෙන්නේ නැහැ. අන්න මිදීම. චිත්ත විමුක්තිය. අන්න නාම රූප පරිච්ඡේද ඥානෙ. අන්න උදහව්‍ය ඥානෙ. අන්න දස ඥාන අන්න උද්‍යව්‍ය ඥාන භය ඥාන මුඤ්ඤුත් කම්මිතා ඥාන ආදීනවන පස්සනාන ඥාන පටිසංකා ඥාන සංකාර උපේක්ෂා දස ඥානම මෙතන තියෙනවා මේ දකිනම් ඔබ සත්‍ය දකි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පටවි තේජෝ ආයු නගාරති එත්ත දීගන්ත රස්සං අනාතුලං සුභා සුභං එත්ත නාමංච රූපංච එසේසං උපරුජ්ජති නාම රූප උපරුජ්ජනෝ තන විඤ්ඤාතේන නිරෝධේන එත්තේසං උපරුජ්ජති අන්නයයි අරියානන් දස්සාවි කියන තැන. එතන නාම රූප පුරුජණයක් තියෙනවා. එක ටිකක් ගැඹුරු ඔය කියපු විදිය. හැබැයි කලින් කියපු විදිය හරි සරලයි. බාහිර අපි හිතන දේවල් නැහැ. හරි එක වචනෙන් කිව්වා. ඔය කියපු ටිකම තමයි ඔය ලොකුවට වාක්‍යයක් කියලා සූත්‍ර පෙන්නලා කිව්වේ. ඔය එකම දේ. සිතන තැනත් එහෙම දෙයක් නැහැ. නාම රූප දෙකෙන්ම මිදෙනවා. එතකොට හොඳ නරක කියලා දෙයක් අපිට එළියෙන් හම්බ වෙන්නේ ලස්සන කැත දේවල් එළියේ නෑ අපේ හිතේ තියෙන. හිතෙත් එහෙම දෙයක් නෑ. මේතන අයත්තටම සම්මා දිට්ඨිය පටන් ගන්න තැන රාග දේශ මොහ කෙලෙක් ඡය වෙන තැන මෙතනයි. දික්ඨියට සම්මා දික්ඨියට එන තැන ආර්ය අෂ්ටාංග මාර්ගේ පටන් ගන්න මෙන්න මේ අවබෝධය තියෙන කෙනාට විතරයි. මිත්‍යා දෘෂ්ටික පු탁ජන භූමියේ සම්මා දිට්ඨියක් නැහැ කිව්වේ ඒකයි. කවදාවත් මෛත්‍රී භාවනාවක් කරන්න බෑ අවිද්‍යා භූමියේ පු탁ජන භූමියේ. මෛත්‍රී භාවනාව කරන්න නම් මෙන්න මේ අවබෝධයටපත් වෙන්න ඕන. අන්න අප්‍රමාණ චේතෝ විමුක්තිය සිතින් මිදෙන තැනයි එන්නේ. අන්න මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කිව්වේ අන්නේ නිසයි. මේ සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන එකයි සංඝ කියන්නේ. නත්ති මේ සරණාගඤ්ඤං සංඝෝ මේ සරණං වරං කිව්වේ අන්නේ සත්‍ය දැකීමයි. එහෙනම් ඒ ධර්මතාවයේ දෙයක් නැති බව මේ අරමුණේ දෙයක් නැහැ. ඒ ධර්මතාවයේ එනේන අරමුණේ දකින්න එකටයි එනේන අරමුණ කියන්නේ සිතට එනේන අරමුණේ ඒක දකින්න එක. එහෙම දැක්කොත් තමයි මිදෙන්නේ. ධර්ම දෙයක් නැති බව. බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධ ධම්මෝ මේ සරණං වරං එව දැක්කොත් තමයි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං ශුන්‍යතාවයේ දකින්නේ. අන්න තෙරුවන් සරණ යන ආර්යයන් වහන්සේ නමක් වෙනවා සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට පමණයි ඔය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මේ සත්‍ය තමන්ගේම අභ්‍යන්තරයෙන් දැකලා වන්දනා කරන්න පුළුවන් තමන්ගේම අභ්‍යන්තරයේ සිතින් මිදෙන රාග දේශ මොහ මිදීමටයි වන්දනා කරන්නේ මැටි රූපයකට වඳිනව නෙමෙයි. ඔය දුම් අල්ලන්නේ කෝවිල් වල. ඔය මැටි රූප වලට ඔය තියාගෙන ඔය මන්ත්‍ර මතුරන්නේ කෝවිල් වල. මේ ධර්මය අවබෝධ කරන එක සංකිතේ නිබ්බිදායි. මේ දාර්ශනේ බුද්ධ දාර්ශනය අවබෝධ කරන ධර්මයක් තියෙන්නේ. මේක ප්‍රත්‍යুৎপন্ন ධර්මයක් සාන්දිටික මේ මොහොතේම දකින ධර්මතාවය අවබෝධ කරන එක. මේක මන්තරයක් මතුරන එකක් නෙමෙයි මේ කෝවිල් වල වගේ දුංගල් අල්ල ඉන්න එකක් නෙමෙයි. සත්‍ය ධර්මයට අවදිවන්න. සත්‍ය නම් සත්‍යමයි. දැන් ඔබ දකිනවා තෙරුවන් සරණ යන හැටි. ඔබට දැන් තෙරුවන් උරුමයි. අපි මීට කලින් ඇහුවා ඔබට තෙරුවන් අහිමිද කියලා. එහෙනම් ඔබ පෘ탁ජනෙක්, උම්මන්තකෙක්. මේ සත්‍ය ධර්මය අහන කිසි කෙනෙක් පෘ탁ජන උම්මන්තක භූමියේ රැඳෙන්නේ නැහැ. මේ ධර්මය අසන මොහොතේම ඒකාන්තයෙන්ම නියත සම්බෝධි පරායන වෙනවා. ඒ කියන්නේ පටිසෝතේට එනවා අනුසෝතයෙන් මිදෙනවා. අර මිත්‍යා දෘෂ්ටික භූමියේ මුලින් නුපුටා දානවා. මේ ෂණය විතරයි කියලා දකින කෙනාට මේ ෂණයම ඉපදීම මරණය දැනෙනවා. බුදුන් වහන්සේ මරණානුස්සතිය වඩන්න කිව්වේ ඉහළට ගත්ත උස්ම පහළට හෙලන්න කලින් මරණය සිහි කරන්න. ෂණේක මරණය දකින එකයි. හැම මොහොතෙම සිතක් හටගෙන නිරුද්ධ වෙනවා. මේ සිතක්වත් පවතින්නේ නැහැ. අපි හැම මොහොතෙම ඉපදී ඉපදී මැරෙනවා. ඒකනේ සත්‍ය මේ විඥාණයනේ විඥාණය හැම මොහොතෙම සකස් වෙන එකක්. දැන් කොහෙද මම ඉන්නේ? මම කියලා කෙනෙක් හම් වෙන්නේ අර පොත කියලා දැක්ක එකයි මම කිව්වේ. මේස කියලා දැක්ක එකයි මම කිව්වේ. ඒ කණ්ණාඩියෙන් දැක්කේ රූපේ මේ කයයි කියලා මමයි කියලා හිතාගෙන හිටියේ. හිතට තිබා වුණාට හිත වතුර බීලා නැහැ හිත බඩකිණී කිවට හිත බත් කාලත් නැහැ හිත ඇවිදිනවා කිවට හිත ඇවිදලත් නැහැ හිත ඇඳුම් අඳිනවා කිවට හිත ඇඳුම් ඇඳලත් නැහැ මම ලස්සනයි කියලා කිවට හිතට ලස්සනක්කුත් නැහැ නේ හිත ආදරේ කිවට හිතට ආදරේ කරන්නත් බෑ හිත නේ ඉරිසියා කරනවා කිවට හිතට ඉරිසියා කරන්න බෑ මේ සිත කියලා දෙයක් ඔයවත් නැහැ වතුර බොනවා දැන් තිබහයි කියලා හිතෙනවා කටට දානවා බඩට යනවා එළියට යනවා හිත වතුර බීලා තියනවාද හිත හිතනවා විතරයි. බඩ කෙනේ කියනවා කටට දානවා බඩට යනවා එළියට යනවා හිත බත් කාලා තියනද? හිතට බත් කන්න බෑ. ඔය හිතට කිසි දෙයක් කරන්න බෑ. ඔය හිත කවදාවත් එළියට ඇවිල්ලත් නෑ. හිත කියලා දෙයක්ුත් නෑ. මේ මොහොතේම සකස් වෙන මායාවකට මාරූප මංච විඥානං මැජික් එකකට අපි රැවටිලා ඉන්නවා. සත්‍ය නම් සත්‍යමයි කියුවේ ඒකයි සත්‍ය දැක ගන්න සත්‍ය ධර්මයට අවදිවන්න. සත්‍ය ධර්මයට අවදිවන්න. මේ ලෝකේ සියලු ආගම් බිඳ වැටෙනවා කියලා අපි කිව්වේ අනාගතේ ඒ සත්‍ය ධර්මය කියලා දෙයක් එළියට එනවා කිව්වේ ඔන්න ඔය නිසයි. අපි අද ඒ නමම ඒ සත්‍ය ධර්මය කියන ඒ නාමය භාවිතා කරන ඒ අනාගතේ ඒ දේ දැකලා. ඒක දකින්නේ ඒ ධම්ම අභිඥාවෙන්මයි. ධම්ම චක්කුසේට එය හසු වෙනවා. ලෝකෙ දෙයියෝ මැව්වයි කියන පට්ටපල් බොරුවේ හැමදාම කියන්න ඔය කපර ගන්න හම් වෙන්නේ මේ ධර්මතාවයේ ලෝකෙ ඉස්මතු වෙනවා. ඒකට අපි සත්‍ය ධර්මයේ කියන නමයි ලෝකෙ පවතින්නේ. ඒ නොදන්න අයයි දන්න අය කියලා කොටස් දෙකක් විතරයි අනාගතයේ ඉතුරු. සියලු ආගම් බිඳ වැටෙනවා. ඒ තනිකර බොරු ගොඩක් කියලා මේ සත්‍යයට මිනිස්සයාට වැටහෙන්න ගන්නවා. පාට පාට පොත් ලියලා මරාගත්තට වැඩක් නැහැ. ඔය තියෙන එකම ධර්මයයි. අපි ඔය හැම දෙයක්ම මනාකොට දේශනා කරනවා. ඔබට අහන්න ලැබෙනවා වෙනම විශේෂ වූ දේශනා මාලා. සියල්ලම සිතමයි. 31 ලෝක ධාතුවම සිතමයි. ඔය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔය හැම එකක් ගැනම අපි මනාකොට සිත තුලින් දකින හැටි පේනනවා. මේ මොහොතේම සිත තුලින් මේ සියලු ලෝකවල ස්වභාවය සිත තුලින් දකින හැටි පේනනවා. ඒක ඔබට අහන්න ලැබෙනවා. ඒ දේශනා හොඳින් අහන්න අභිඥා දේශනා. පැය 24 පැය 14 දේශනා මාලාවන් ඔබට අහන්න ලැබේවි. පැය 14 දේශනා මාලාව අහන්න ඔය සියලුම දේ ඔබට අහන්න ලැබෙයි. ඉන් එහාට තියෙනවා දිව්‍ය ලෝකවල සත්‍ය කතාව කියලා තවත් දේශනා මාලාවක්. ඒ දේශනා මාලාව ඇහුවොත් ඔබ ඔය කිසිම කිසිම තැනක ඔබ සත්‍යම දැනගන්නවා මොකද්ද මේ ඇත්ත කතාව සිත තුල මැවෙන ලෝකේ බාහිරින් කිසිදා හමු නොවේ සිත මිස කය නැති බඹලෝ කියනකොට අද බ්‍රහ්මයින් ඉන්නවා ගෑනු ආත්මවල තියෙනවා පිරිමි ආත්මවල තියෙනවා රූපත් තියෙනවා කයකුත් තියෙනවා එහෙම දෙයක් බුදුන් වහන්සේ කිසි දවසක දේශනා කළා නැහැ. සිත මිස කය නැති බඹලොවට අද කොහෙන්ද කයක් හම්බුනේ? අද මේ පන්සල් වල මේ කෝවිල් වල වගේ නැලලා. දෙව්දත්ගේ ශාසනය හදාගෙන යන මේ ශාසනය විනාශ කරන්න මේ මෑත යුගයේ දත කන කකියන අර බිල්ඩින් ගගා දඟලන ඔබ දකින්න කවුද ඒ කටයුතු කරන්නේ කියලා. ස්වර්ගයට යන්න පාර කියන ඒ මේ බුද්ධ දර්ශනයට විශාල හානියක් කරන ඒ අය අඳුන ගන්න. ඔවුන් සංඝා ගාට භික්ෂුන් වහන්සේලා නෙමෙයි. නිගණ්ඨ භික්ෂුන්. සබහ භික්ෂුව නම් නිවන් මගයි ආයුත්තේ. ඒ තුල ඔය කුණු හර්ප නැහැ. පිරිසිදු ධර්මයේ දේශනා කළ යුතුයි. මහෝපදේශ හතරට ගලපලා බණක් කියන්න බැරි නම් ඔය වැඩි බණ කියීමෙන් වලකින් අපේ හාමුදුරනේ මිනිස්සු ළඟදීම ගල් ගහයි. මොකද මේ සත්‍ය ධර්මයේ ඉස්මතු වෙන යුගය එනවා. දැන් ඒ ඉස්මතු වීගෙන එනවා. වැඩි කාලයක් නැහැ වැඩි බණ වලට ගල් ගහන යුගයක් එනවා. ඒ නිගණ්ඨ භික්ෂූන් මේ ශාසනයෙන් නිර්පණ යුගයක් ළඟ ළඟ එනවා. මේ ශාසනය පිරිසිදු වෙනවා. මේක සිතකයි සකස් වෙන්නේ. බාහිර නෙමෙයි. ශුන්‍යතාවයේ තමන්ගේ සිතේ දකිනවා නම් චිත්ත විමුක්තියක් අප්‍රමාණ චේත විමුක්තිය එතනට යන මග සිතේමයි ශාසනයේ තියෙන්නේ. එළියේ නෙමෙයි. ශුන්‍යතාවේ කරා යන මගයි බුද්ධ ශාසනයේ ඒ දකින්න නම් බුද්ධ ස්වභාවයේ අර බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු දර්ශනයයි සිත යොමු කරන්න ඕන. ඒ දර්ශනය තුලින් තමයි සියල්ලම ඔබට විසඳලා යන්නේ. ඒ දර්ශනය අවබෝධ කරගන්න ඔබට ඒ මනාකොට සියල්ලම ගැලපේවි. ඉතින් මේ බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයේ මේ නදී සූත්‍රය තුල මේ ආයතන පහේ රැල්ලට අසු වෙන එක අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ කියන තැන ඔබ දකින්න සප්පුරිස ධම්මා ඒ විදිහටම ගන්නවා සප්පුරිස ධම්මානම් දස්සාවි දැන් මේකේ ඊටු ටික අපි ගත්තොත් මේ සූත්‍රයේම මහණෙනි ඒ කිමයි හඟියුද රූපේ නিত্যව වේද අනිත්‍යව වේද දැන් ඔන්න සංඝයා වහන්සේලාගේ විමසනවා යං පනා නිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං බන්තේ යමක් අනිත්‍ය නම් ඒ දුක්ඛෝ වේද සුඛෝ වේද දුක්ඛයි ස්වාමීනි රූප අනිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං බන්තේ අනිත්‍යයි ස්වාමීනි යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුළු නම් තෙල මම මගේ මගේ ආත්මයයි ගත හැකිද නොහේතම් බන්තේ යම් පනා නිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නූතං සමනුප්පස් සිතුං ඒතම් මම ඒසෝ හමස්මි අමේසෝ අත්තාති නොහේතම් බන්තේ මම මගේ මගේ ආත්මය කියලා මෙතන අපිට ගන්න දෙයක් හම් වෙන්නේ නැහැ. එළිය දෙයක් තිබ්බොත් තමයි ඒක දකින මම ඉන්නේ. එළියේ දෙයක් නැත්තම් මෙතන මමත් නැහැ. ඒසම් මම බාහිර පොත තිබ්බොත් තමයි මම ඉන්නේ. පොත නැත්තම් මමත් නැහැ. පොතෙන්තර මමෙක් නැහැ කිව්වේ අන්නේ නිසායි. මේ ඇසට එන ආලෝක කිරණේ දෙයක් කියලා ගත්තා. අ දෙයක් කියලා ගත්තොත් එතනයි තමයි. මම කියලා කෙනෙක් සක්කාය දෘෂ්ටිය කොහෙවත් නැහැ. මේකේ ආත්ම කතාවක් නැහැ. ඒකයි නොහේතම් බන්තේ කිව්වේ ආත්ම වශයෙන් ගත හැකිද නොහේතම් බන්තේ. බුදුන් වහන්සේ ඒ ප්‍රශ්නේ අහනවා එසේනා යම්පනා නිච්ඡං විපරිණාම ධම්මං කල්ලං නූතං සමනුපස්සතුං ඒතම් මම ඒසවමස්මි මෙසවද මම මගේ මගේ ආත්මය කියලා දෙයක් මෙතන නැති බව බුදුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මහණෙනි ඒයින් මේ රහත් බව පිණිස අන් කිසිවක් නැත මේ සත්‍ය දැකීමයි කල යුත්තේ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. තස්මාතිය භික්ඛවේ නාපරං ඉත්තත්තාති පජානාති මේ තමයි බුද්ධ වචනේ. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ අපි දකින ඇහෙන පේන කිසිවක් සත්‍ය නොවන බවයි. ඒ අපේම සිත තුළින් මවාගත්ත අපිම අතරමං වුණු නදී රැළක ඒ ගංගාවට ගසාගෙන යන දිය රැළක ඒ දිය සුලීකට කොටු වෙලා අපිම හදාගත්ත බොරු වලක අපිම වැටිලා අපි විසින්ම ලෝකයක් තියනවා කියලා අපිටම අපි රැවටිච්ච මායාවක අතරමං වෙලා. මේ ලෝකේ ජනගහනය කෝටි 800ක් ඉන්නවනම් ඒ මනුස්ස ජනගහනේ කෝටි 800ම තම තමන්ගේ සිත තුලයි ලෝකයක් මවාගෙන ජීවත් වෙන්නේ. හැමෝම කියනවා ආ අර තියෙන අරක තමයි මට පේන්නේ. යහ පැත්තෙක් කෙනත් කියනවා ආ ඒක තමයි මටත් පේන්නේ. මේ දෙන්නම තමන්ගේ හිතේ තියෙන දේ එළියෙන් පෙන්නන්නේ. කිසි කෙනෙකුට කවදාවත් එළියේ තියෙන දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන්නාසි gediya කියන්නේ shabdayak. ඒකේ රූපයක් එකතු වෙලා ඇස කන මේවා එකතු වුණු ඒවා. මෙතන දැන් විදේශිකයෙක් ආවොත් එයාට අන්නාසි gediyakකට තේරෙනවද නැහැ. එයා කියයි පයිනැපල් කියලා. චීන ජාතිකයෙක් આવොත් තව එකක් කියයි. ඉන්දියන් ජාතිකයෙක් තව එකක් කියයි. මෙන්න මේ වගේ අපි හිතන දේවල් කොහෙවත් නැහැ. ඒක තමයි රැවටීම. අපි මේ අපි මේ අපි ශබ්ද වර්ණ ගන්ධ රස පහස ඇස කන දිව නාසය කය. මෙන්න මේ ద్వාර 5 senses ඔස්සේ එන අරමුණු. ඒවැයට එන්නේ ආලෝකයක්, ශබ්දයක් මේවා එකතු වෙලා අර මොන්ඩිසෝරියන්ට කියලා දෙන්නේ මේ කහ පාට රතු පාට ඔය ඇපල් ඔක්කොම කියලා දෙනවනේ. අන්න ශබ්ද දානවා රූප පෙන්න පෙන්න. රූප පෙන්න පෙන්න ශබ්ද දාන එක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඇහැට රූපයක්, කන ශබ්දයක්. ওই දෙක එකතු වෙන එකයි චිත්තය කියන්නේ. ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වෙලා චිත්ත තරංගයක් හැදෙනවා. අර සිරස හිරු දෙරණ වගේ අද ඒක වැඩ කරනවා. මේකයි අපේ අපේ ඇත්ත කතාව. අපි ජීවත් වෙන්නේ අපිම දන්නේ නැති මායාවකට හසු වෙලා අපිත් ගහගෙන යනවා දියසුලියක්. ඒකයි නදී සූත්‍රය තුළ බුදුන් වහන්සේ මේ ගංගාව ගලා බසති මෙන්න මේ නදියක් ගලනවා වගේ තමයි වැස්ස වහිනවා හුළඟ හමනවා ගඟ ගලනවා වගේ මේ සිත කියන්නේ ප්‍රායක් වේගයට සකස් වෙන්නේ. ශබ්දයට ස්පාක් වෙනවා වේගේ වර්ණයට ස්පාක් වෙනවා වේගේ ඒවා එකට ස්පාක් වෙනකොට එකට මිශ්‍ර වෙලා ශබ්ද තරංගය වර්ණ තරංගය එකතු වෙලා චිත්ත තරංගයක් හැදෙනවා කිව්වේ ඒකයි. අපි අද මේ මම, මේ මගේ අම්මා, මේ තාත්තා ඇමරිකාවත් තියෙන මොකක්ද එන්නේ සංඥාව? ඒක අපි අපේ ඇතුළෙන්ම හැදුණු එකක් මිසක් එළිය එකක් නෙමෙයි. අපි ඉන්නේ චිත්තාරෝපණයක අතරමං වෙලා. ඒක තුල බලගෑන් වෙලා. ඒක රාග දේශ මොහ ස්වභාවයේ ආත්මීය දැනීමේ ස්වභාවය. ඒක තුල අපිට ඒ ඒක වැඩි වෙනකොට හිරිසියාවක් වෛරයක් මේවා ඇතුළ අපිම හදාගෙන අපිම මේවා අන්තිම පිච්චෙනකොට අන්නේ අය ගින්න දැවෙනවා. ඉරිසියා කරනවා, වෛර කරනවා, මරා ගන්න හදනවා, හොරකම් කරන්න හදනවා. මේ සේරම අපේම සිතේ අපි රැවටිලා කරන දේවල්. ලෝකෙම විනාශ කරන්න උනත් මේ සිතට පුළුවන් කිව්වේ අන්න ඒකයි. සිත හිතන්නේ මොකද්ද? ඒක හරි කියලා හිතනවා. ඒ අපි රැවටිච්ච ඒකට රැවටුනොත් අපි ඒක කරන්න යනවා. ඒක තුල අපි දුකටම වැටෙනවා. මේ සිත කියලා දෙයක් කොහෙවත් නැහැ. මෙතනම මැවෙනවා, මෙතනම නැති වෙනවා. මේක අවබෝධ වුණොත් එයා මේ සිතට රවටෙන්නේ නැහැ. සිතේ වහලෙක් වගේ සිත කියන කියන දේ කරන්න යන්නේ අර මිරිගුව පස්සේ දෝලා මුවා හැති වැටලා මැරෙනවා වගේ ළමයි හදලා වයසට ගිහිලා මැරලා යන අර ඒක ඇතුලේ අර අමුතු අමුතු දේවල් හදාගෙන මේ රටක් හිටම් මං කොල්ල කන්න යන මේ විකෘති මානසිකත්වයේ අන්න බිඳ වැටෙනවා. මේ තමන්ගෙම සිතේ විකෘතියක් බාහිර එකක් නෙමෙයි. තම තමන්ගේ සිත්වල යම්කිසි ගින්නක් තියෙනවා නම් ඒක තමන්ගේම සිත තුලම මැවුණු ගින්නක් මිසක් එළිය එකක් නෙමෙයි. ඒ සිත නිවා ගන්න එකයි නිවන් දකින්නවා කියන්නේ. ඒ නිවන කියන්නේ සිතේ ගින්න නිවන එකයි. එහෙනම් ඒ ගින්න නිවන එක මහා බිල්ලෙක් කරලා නිවන බිල්ලෙක් කරන්න එපා. ඕක වෙන මොකක්වත් නෙමේ මේ සිතේම හැදෙන ගින්න නිවෙන. සලායතන නිරෝධෝ නිබ්බානෝ කිව්වේ අසකන දිවනාසය කයමන කියන මේ ආයතන වලින් හැදෙන ගින්න නිවෙන එකයි ආයතන වල නිවීමයි සලායතන නිවීමයි. ආයතන වෙන් වෙනවා එතන දෙයක් නැහැ. දෙයක් නැති බව දැක්කොත් විතරයි සලායතන නිරෝධය තියෙන්නේ. අන්න භව නිරෝධය දැක්කොත් විතරයි සලායතන නිරෝධය තියෙන්නේ. සලායතන නිරෝධෝ නිබ්බානෝ භව නිරෝධෝ නිබ්බානෝ කියවේ අන්නේ නිසා. එහෙනම් ඒ නිවන් දැකීමමයි සියලු ගින්නෙන් මිදීමට හේතු. ඒතං සාන්තං එමයි සාන්ත ඒතං ප්‍රණීතං එමයි ප්‍රණීත යදිදා සබ්බ සංකාර සමතෝ මේ සියලු සිතුවිලි වල මේ සත්‍ය දැකලා මිදුනොත් අන්න සබ්බ සංකාර සමතේ කියන්නේ සියලු සිතුවිලි සමතේ වෙනවා. සබ්බුපති පටිනිස්සග්ගෝ සියලු උපදීන අතහැරලා යනවා. මේ දක්වා ඔබ අල්ලගෙන යමක් තියනවාද? ඒ උපාදාන ඔබගෙන් අතහැරෙනවා. මේ සත්‍ය දකිනවනම්. ඉරිසියාව වෛරේ ක්‍රෝධේ මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සියල්ලම ඔබගෙන් අතහැරෙනවා. දෙයක් නැති බව දකිනවනම්. සබ්බුපදි පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. අන්න එයයි සියල්ලෙන් මිදිලා අර ආශ්‍රව කෙලෙස් ඡය වෙලා සියලු කෙලෙස් ඡය වෙලා යන නිවන් මඟ ඔබට හමු වෙනවා. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාන පස්සේ කියන අන්නේ නිවැරදි නිවන් මඟ ඔබට හමු වෙනවා මේ සත්‍ය ධර්මයේ ඉස්මතු වෙනවා නම් ඔබ ඒ දකිනම් ඔබ ඒ කියන්නේ ඔබ සම්මා දිට්ඨියට එනවා සත්‍ය දර්ශනය දකිනවා. දිට්ඨිංච අනුභගම්ම සීලවා අන්නේ දර්ශනේ දකිනවනම් ඒ සම්මා දිට්ඨියට එනවනම් දිට්ඨිංච අනුභගම්ම සීලවා ඒ සීලය ඔබ තුල තියෙනවනම් ඔබ දෙයක් ඇත්ත කරගන්න නැති සීලයක ඉන්නවනම් ඒ ආර්යකාන්ත සීලයයි උපාදානයෙන් මිදෙන සීලයයි ස්කන්ධයේ උදේවැය දකින සීලයයි අන්න ඒ සීලය ඔබට එනවා අන්න සබ්බපදි පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන ගමන අන්නේ තුල ඔබට මේ නිවන් මඟ හම් වෙනවා ඒත් දැන් ඒ මේ පිරිසිදු සී සද්ධර්මයේ කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. මේ ලෝකයේ තියෙන ධර්මතාවයයි අවබෝධ කරගන්න. මේ කාගේවත් එකක් නෙමෙයි. මේ සියලු දේ මෙදලා ඔබ මහා සාන්ත සුවයෙන් වෙනද විදිහටම කටයුතු කරනවා. ඒක ඔබට අත්දකින්න ලැබෙනවා. මේ මොහොතේම සාදිටික ධර්මය ඔබට හමු වෙනවා. ඒ සාන්දිටික අකාලික ඒහිපස්සික ඕපනයික ප්‍රතිඋප්පන්න ධර්ම අපි දේශනා කරනවා. ඉතින් ඔබ ඒක ඇහෙනවා කියන්නේ ඊටාම වාග්යවන්තයි. එහෙනම් ඒ සියලු දුකෙන් මිදෙන්න මේ සද්ධර්ම ශ්‍රවණයම හේතු වෙනවා. තෙරුවන් සරණයි.